සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නිස තරං පික්ක දේතික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංච සුඛාදානක් ධම්මේසු අතංච වික්ඛවේ දික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විරති පංච සුපාදාන සංදේසු ඉති වික්ඛවේ දික්ඛෝ ඉති රූපං ඉති රූපස්ස සංදයෝ ඉති රූපස්ස අස්සංගමෝ ඉති වේදනායි ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අන්තංගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අන්තංගමෝ තීති ශෝභාසන සම්බන්ධයි අදාපි මහා ප්‍රතිපත්තාන සූත්‍රයේ ධර්මානුපස්සනාවේ දෙවෙනි ස්කන්ධ භාගය තුන්වෙනි සංඥා සංයයි මාතුකා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක ආයනුපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන කියන අනුපස්සන කොටස් තුන ශක්ති ප්‍රමාණයේ විස්තර කරන්න යෙදුණා. ඊගාවට ඉදිරිපත් වෙන සම්මේල බහුල කොටාට අඩංගු ධර්මානුශාසනාවේ අපි නීවරණ කාණ්ඩය සමාන කළා. මේ සාකච්ඡාවෙන් පවතින්නේ ස්කන්ධ කාණ්ඩයයි. ඒකට පංචස්කන්ධය, පංචඋපාදාන ස්කන්ධය කියන කොටස් තමයි දැන්. ඒක සාමාන්‍ය භාවනා ලෝකේ කටකරු සත්‍යය යක්කෝ දර්දානෝ රූප සංදය වේදනා සංදය සංඥා සංදය සංස්කාර සංඛාර සංදය විඥාන සංදය රූප වේදනා සංඥා සංඛාර විඥාන සමහර වෙලාවකට මේකටම රූප උපාදාන සංද මේ වේදනා උපාදාන සංද සංඥා උපාදාන සංද සංඛාර සංඛාරෝපාදාන ස්කන්ධ විඥානෝපාදාන ස්කන්ධ කියලා. විශේෂණ පදයක් සාහිත්‍යයක් ගැලේ. එන්න මේ උපාදාන ස්කන්ධ විස්තර කරගෙන එනකොට රූපය ඉතාම ගොරෝසු නිසා කාට බැස ගැනීමට පහසු නිසා රූප උපාදාන ස්කන්ධයෙන් ගත ගන්නවා. අපිට සතර සතිපට්ඨාන ඉස්සල්ලාම කාය අනුපස්සනාවෙන් ආරම්භ කරන්න ගන්නවා. ආදු කණින් ලේසි කණින් පටන් ගැනීම තමයි විපස්සනාවේ කාලෙවිලි පාඩම. ඒ කාලෙවිලි පාඩමේ ස්වභාවයේ මුළු ථේරවාදයේ පුරාම පැතිරිච්ච සුවඳක් ඒකට අපි කියනවා ආනුභවයේ ප්‍රතිපදාව කියලා අනුපූර්ව ප්‍රතිපදාව. එකින් එකට එකින් එකට ක්‍රමයෙන් ක්‍රමයෙන් ගැඹුරකට මේ ක්‍රමයේ සියුම් භාවයකට ගණනාතන ඉඳලා නොදන්නා කර දක්වා යන ගමනක් මේ ථේරවාද ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තියේ සුද්ධාසේ සීල ඡන්දය සමාධි ඡන්දය ප්‍රඥා ඡන්දය කියලා ගන්න මේ ප්‍රඥා ඡන්දය නිසා මේ ලක්ෂණ නිසා ප්‍රකටයි. මේ ලක්ෂණ ප්‍රකට නිසා මේක ප්‍රායෝගික වැඩක්. මේක තියෙන්නේ ප්‍රතිපත්තියක බාර ගන්න පිළිවෙලක්. ඒ ප්‍රඥා ඡන්දය කරගත්තාම ඒක අපි ප්‍රධාන වශයෙන් ක්‍රියාවක් කරනවා. විපස්සනා භාවනාව කියලා. ඉතින් විපස්සනා භාවනාවේ මූලිකම තේමාවක් තමයි ප්‍රකාශ කරන්නේ. ආනේ අතින් බලනකොට අපි රූපස්කන්ධයෙන් පටන් අරගත්තා. ඒ රූපස්කන්ධේ පට වියාකෝ තේජෝ වායෝ කියන හතරේ වායෝ ස්කන්ධය තමයි වායෝ ධාතුව තමයි ඉතාම ප්‍රකට එතනින් තමයි භාවනා කරන්නේ. පොඩි භාවනාව කරගෙන යනකොට මේ පටන් ගන්න දැන් ලේසි වුණාට අනිකුත් මේ ලෝකේ තියෙන කිසිම විශේෂයකට එහා ඒ පුද්ගලයා පරිණාමයට පත් කරගනිමින් මෙතුවා කල් සංකාර කවදාකවත් අත්දකව නැති සිං භාවයකට මේ හිත පරිණාමයට පත් වෙන්නේ භාවික භාවයකට වැඩින වඩාවක් නෙවෙයි පස්සට පත් කරන්න වෙනවා ඒ නිසා මේ යෝගාවචර දැනගන්න ඕනේ මේ පහසුකමින් පටන් අරගත්තට අපි යන්නේ මොනවාගේ ඉරව්වකටද මොනවාගේ දිහාවකටද මොනවාගේ පැත්තකටද කියන එක මුලින්ම වශයෙන් දරගන්න ඒ දැනගන්න වෙලාවක රූප විතරක් නෑ. දැනගෙන රූප භාවනා කරන නෙවෙයි රූප නාම කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ නාම සංදේ තියෙන ඒකට යෑමට ඉනිමන්තයක් වාගේ තමයි මේ රූප සංදේ පාවිච්චි කරන්නේ. ඒක රූප සංදේ හැමදාම ඉඳී. මොනේ එනිසා මේ රූප සංද භාවනා කරන ඇත්තෝ වෙන විදිහකට කියනවා සීලය මේ ශික්ෂාවක් වශයෙන් පොරණයක් දැනගෙන ඉන්න ඕනේ මේකේ කොටස් දෙකක් තියෙනවා. සමාධි භාවනා කරනකොට දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම විපස්සනා භාවනා කරනකොට මේ මූල ධර්ම දැනගෙන ඉන්න ඕනේ. දැනගෙන හිටපුවාම ධර්ම හරි රසයි. ධර්ම හරි විමුක්තයි. ධර්ම හරි ප්‍රබුද්ධයි. පැහැදිලි ආදී. එහෙම නැත්නම් අන්ධකාරය යන ගමනක් වාගේ, අතක ගාය යන ගමනක් වාගේ මේ තමයි ධර්ම කොටස මේ કોઈ පාරාදීමක ඉන්න කෙනෙකුට උනත් ලොකු ගැඹුරක් දෙන්න ලැබෙනවා. මේ රූපය කියන්නේ ආවේ අල්ලන් කියන්න පුළුවන් කියන තමයි බුදුන් විද්‍යාවට සාහිත්‍ය ධර්මයට කියන්තෝක කරන අල්ලන් කියන පරිදි පටන් අරගෙන මේ වේදනා සංඥා සංස්කාර විඥාන කියලා අදට යන්ත යන්ත මේක පුදුමාකාර යනවා. හිතකින් හිතා ගන්න බැරි කාර්යයකින් චරව ගත ගන්න බැරි නමුත් කාර්යයකින් සමාන කරගන්න බැහැ. පුදුම ගැඹුරකට. ප්‍රතිමයක් eh, අපි කලින්ම කිව්වා වාගේ නාම රූප කිව්වාම රූප කොටසේ විනාම කොටසේ රෝම නම් බේරා ඒ ඒ නිසායි ඒ රූප නාම කොටසේ වේදනා සංඥා සංකාර විඥාන කියලා හත් කරන්න තියෙන්නේ එනිත් මේ වේදනා ස්කන්ධේ සංඥා ස්කන්ධේ අපි සාකච්ඡා කරන්න ගන්න සංඥා ස්කන්ධය ඒ වගේම සංකාර ස්කන්ධය කියන මේ තුන විඥානක් හිටි කියන නමෙන් eh, සූත්‍රවල සඳහන් විඥානය කියලා අපි අර නාම රූප කියන එක සමහර වෙලාවට අපි දක්වනවා කය සහ හිත කියලා. ඒ කය කියන්නේ ආයන පස්සනාව රූපස්කන්ධයේ මේ අල්ලන්න පුළුවන් අයිද. හිත කියවහම ඒකට චිත්ත විඥාන මනෝ ආදී වශයෙන් පරියායන ගොඩක් තියෙනවා. එයින් මේ ස්කන්ධ වශයෙන් ගන්නකොට මේ විඤ්ඤාණ ස්කන්ධය ගත්තහම සමහර විට ඒ තුනම අර වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය අතුරු කරලා කතා කරන වෙලාවලුත් තියෙනවා. නාම රූප වශයෙන් ගන්නකොට කාය හිත කියලා ගත්තොත් කාය වශයෙන් රූප ස්කන්ධය හිත කිව්වහම වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණ කියන හතරම ගෑනවා. ඒ වෙලාවට ඒක නිරූපණය කරන පොදු නමකට දෙන්නේ විඤ්ඤාණය. ඒ නිසා ඒ විඤ්ඤාණය පිහිටා සිටින්නේ විඥානයේ තිතිය වෙන්නේ ඉස්ථාප ස්ථාපිතය පදනම වෙන්නේ මේ වේදනා ඛණ්ඩේ සංඥා ඛණ්ඩේ සංස්කාර ඛණ්ඩේ. ඒ තුන ඒ සාරෝපා ඥානේ වාගේ තුන් කල් දක්න කියලා දක්න ගන්න ඥානෙකින් හැර විෂදව දැකගෙන ගන්න අමාරුයි. ඒ දැකගෙන ගත්තා. ඒ විෂදව දැනගත්තේ දැකගත්තේ නැති අත්තන්ත මේක කියලා දෙනවා කියලාම ඒක විපාක දුෂ්කරතාවක්. ඒ මොකද ලෝකයාට ඊට වැඩි දැනෙන ප්‍රශ්න තියෙනවා. මේ රූපස්කන්ධය බල බල ඉගෙන ගන්නවා. වේදනාස්කන්ධය බල බල ඒක ඉගෙනගෙන ඉන්නවට වඩා සාහල් දෙයකට කැපතියි. නමුත් අපි මේ බල කියන ගණහත්යේ දිහා බලපුවාම එයින් පුදුමාකාර වෙනස් අභිමතාර්ථයක් ඉදිරිපත් කරගන්න. ඒ දැනෙන ප්‍රශ්න දැනෙන්න තිබුණා නෙවෙයි. නමුත් ඒ සංසාරයේ සාමගතම සංසාර සංවේගයේ පිහිටියාගෙන ඒ දැනෙන ප්‍රශ්න ආයාසයෙන් පැත්තකට දාලා කොහොම නමුත් මේ රූපස්කන්ධයේ වචනේ හරි ඉගෙන ගන්න ඕනේ අත්දකින්න හරි ඕනේ මේ නාමස්කන්ධය ඉගෙන ගන්න ඕනේ කර්මද බලන්න ඕනේ කියලා ලොකු තලපීමක් ලොකු එළඹීමකින් පිටපත් පිටපත් ආනේ පිළිහෙත උනත් මේ වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංස්කාර ස්කන්ධය විඥාන ස්කන්ධය කියන එක අපහසුතාවයක් නෙවෙයි. අගොල්ලෝ කියන කල්පය. ඒ අපහසුතාවයන් අර රූපස්කන්ධයට වඩා වේදනාස්කන්ධය අදහස් වෙනවා වගේ වේදනාස්කන්ධය පැත්තේ සංඥාස්කන්ධයට යනකොට ආය වතුර අල්ලන්න බැරි තරම් ගැඹුරු කතාවකට වැටෙනවා. ඒක නිසා අපිට හිත හදාගන්න වෙනවා. අනිත් හිත හදාගන්න වෙනවා මේක මේ හැම තැනම හැම කෙනාටම කියන්න තේරුම් ගන්න පුළුවන් තරම කොටසක් නෙවෙයි. අපි සඳහාම මේ අවුරුදු 2000 කාලයක් අවසන්නාගේ නාම කොටස මෙච්චර සජීව රැකිලා තිබුණා නේද? අපිට බැරි වුණා පුළුවන් නම් අපි මේකට වැදගත් හිතියක් නැදයි. ඒ නැත්නම් මේක නැවතුණාට ආදේවණය කළා දවසින්දාක වචනයක් කියනකටත් නැදයි. එහෙම වචන වචනේ වුණා මැරෙන්න ඉස්සර වෙලා අපිට මේක දින්දිත් අහබල ගන්න ලබනවා හොඳයි කියලා. මේ වෙලාවෙම අපිට සිද්ධ වෙනවා සංඥා ඡන්දයේම ඇති සංඥාවක් විදිහට ඉතිරි කරගන්න. ඒ නිසා තමයි ප්‍රසිද්ධ වචනයක් තමයි ඒක මම හිතනවා අපි අංගයෙන් කිව්වත් කමක් නැහැ කියලා මේ අපවත් කියලා දාලා මේකේ ධම්මික සංකීර්ණී වාංශේ අන්තිමදී වචනය මේ විස්තරණේ පුරාම හැම වෙලාවෙදිම අපි පාවිච්චි කරන මේ හැකි සංඥා. හැකි සංඥා ඕනේ මේ සංඥා සම්පූර්ණ ඉගෙන ගන්න ඕනේ පොඩි. ඒක නැති බැරි කෙනෙක් ඉන්නවනම් ඉතින් ඔය බුද්ධලට ඒ නැති බැරි කම නිසාම ඒ සංඥා සම්පූර්ණ තේරුම් ගැනීම දුෂ්කරයි. ඒක ස්වභාවයෙන්ම දුෂ්කරයි. නමුත් මම හිතාගත්තා මේ සංඥා සංදේ කියන මේ ඊටාම ගැඹුරු භාවය පහසු ක්‍රමයකට අපහසු ක්‍රමයකට දෙවිදියකට ඉදිරිපත් කළොත් මේක පිළිබඳව ප්‍රසන්න හැඟීමක් පාරමිතිය. අපිට මේ ලෝකේ දිහාවට ඇති සංඥාව ඇති කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. මම තමයි ක්‍රම දෙකම පාස් කරන්නේ අද මේ නිකන් වගේ තැන්වල වගේ තැන්වල විතරයි. අනිත් හැම තැන්වලම අර විස්තර ගැඹීර ක්‍රමය අමතක කරන්න උත්සාහ කරනවා. අද බුද්ධ ආගමේ කණ නැහැ. අද බුද්ධ ආගමේ වක් කරන්න බෑ. අද බුද්ධ ආගමේ මේ මේ සාසනයේ ඒ හොඳ ආගමේ කණ ගිහිල්ලා තියෙන කියන විදිහට මේ සංඥා දෙකෙන් නැත්නම් සංඥා දෙක ඇති කර ගැනීම ක්‍රම දෙකෙන් එකක් පාවාදී ගතියක් වෙන්නේ. ඒ නිසා අපි හරි අපහසු කරගෙන ඉන්නේ. ඒ වගේ අපි යම් කිසි විදිහකට අඳනගා කියන්න ගත්තොත් මේ හරි සංඥා කරගෙන ක්‍රම දෙකක් තියෙනවා කියලා අපිට කලහම් වාද කරන්න වෙනවා. අපිට වාද කරන්න වෙනවා. මේ මේ සංඥා සම්දි ඉගෙන ගන්න වාද දෙන්න කියන්නේ. සර්වඥාගේ දේශනා කරනවා කලහ විග්‍රහ විවාද තුවන් තුවන් වේදනයන් මුසාවාදයන් ඔක්කොම බහ කඩගෙන මේ සංඥා පිළිබඳ හොඳට දැනගන්න. ඒ නිසා මේක තේරුම් ගන්න ඕනේ රණ්ඩු කරන්නේ වාද කරන්න ඉගෙන ගන්නව නෙවෙයි. ඒ වාද වලින් අයින් වෙන සංඥා ඉගෙන ගන්න. හැබැයි ඒ සඳහා එළඹ සිටියක් ඕන. ආරාධනා පූර්වක ගතියක් ඕන. ඒක වාද මේ වාදාපංගුන දීන්නේ. ඔව් ප්‍රබුද්ධ භාවයක් අත්‍යවශ්‍යයි. සාර්ථික මනසක් අත්‍යවශ්‍යයි. අන්නේ සාර්ථික මනස ක්‍රියාවට නම් වලා නම් අපිට තම දෙකකට මේ හැකි සංඥාවක් වෙන්න දෙන්න පුළුවන්. එකක් තමයි සමත ක්‍රමේ අනිත් එක තමයි විපස්සනා ක්‍රමය. සර්වඥ දේශනා වශයෙන් ගත්තොත් උන්වහන්සේ දේශනා කරලා කියනවා දුක්ඛෝ ලෝකේ පටිච්චිතෝ මුළු ලෝකෙම පිටතින දුක. අපි කලින් හිතන ගත්ත දැන් පොඩ්ඩකට ඉස්සලා මේ වේදනා සංදේ සංඥා සංදේ සංකාරම් සංදේ කියන තුනේ තමයි විඥානයේ තේරලා තියෙන්නේ. විඥාන ත්‍රිතිය කියලා කියන්නේ වේදනා සංඥා සංකාර. ඒ වගේම ලෝකේ ත්‍රිතිය කොයිද කියලා අහුවොත් ලෝකේ ත්‍රිතිය කියලා අහුවොත් සර්වඥ දේශනා කරලා තියෙන දුකේ ඒක නිසා මේ සංසාරික දුක්ඛය මේ සංසාරයෙන් විත විතයිත පහේ ද්වේෂුකාණි ඵලානික ඵල දෙකයි හටගන්නේ අනුත්තකාල නැත්නම් මිහිරික හටගන්න තාකල් තියෙන්නේ මිහිරි අත්‍යිත ඵල ඒ දෙක මොකද්ද එකක් තමයි දෙලින්ම සාධර්මයේ රටේ අනිත් එක තමයි සාධර්මයේ රටේ ඉන්න සාධර්මයේ ඒක දෙවෙනි දෙන්නේ ආධර්ම රස විඳින සංත විදින සාමනක පමණයි දෙවෙනි. ඒ ධර්ම දුෂ්කරයි මේ දිනේ ඇත්ත ඇති නැතිව පිළිගැනීම. අන්න එවැනි මේ සංඛාර විෂ යහේ සමත ක්‍රමයක් තියෙනවා හැකි සංඥාව ඇති කරගන්න අපි බෞද්ධ වශයෙන් අපිට ගන්න එකට මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව භාගවතුන්ගේ දේශනා කළ තියෙන සුඛ පරමස්ථායන් සුභ පරමස්ථායන් විකවේ මෙත්තා චේතෝ විමුක්ති. මේ මෛත්‍රී චේතෝ විමුක්තිය සුභ පැත්ත, හොඳ පැත්ත ඇති සංඥාවම පරමාර්ථ කරගත්ත දෙයක්. ඒ නිසා අපි හිත නිතර දෙවේලේ මම අවීරෝ හෝමි මම වෛර නැති වෙන්න අත්‍යපද්‍යෝ හෝමි අනීගෝ හෝමි සුඛී අස්ථානං පරිහරාමි කියන තමන්ට කරගෙන යුති ලකුණක් අනුව දිගින් දිගට දිගින් දිගටම මනුෂ්‍යකාරය පවත්වනෝනේ ඒ පුද්ගලයාට මේ ලෝකේ විවිධම ලෝකේ සම්හිත පවත්වනවා. කවුරු කොයි ආකාරයෙන් ගෙනල්ලා උණු කන්දල් ඔලිය ලාන්න හැදුවා වාදකක් නවන්න හැදුවා ගමනක ලන්දේ පිළිතුරු පාර කරලා දැම්ම තමන්න පුළුවන් මේ ගලේ එහෙනම් අර මව්වරු දරුවෝ හදා මේ මව්වරුන්ට කියනවා එන අත්‍යවශ්‍යම අත්‍යන්ත ප්‍රශ්න කවුල ප්‍රශ්න කරනවා ඒ දරුවන්ගේ ප්‍රශ්න වැඩි වුණාට මව්වෙක් දිහා බලන්නේ උසින් හදාගන්න දරුවෙක් දිහා බලන වගේ මෛත්‍රියෙන් බලන නිසා මම ඒ සියල්ලම දරන අතර ලෝකෙක මෛත්‍රී ප්‍රතිමූර්තිය. ඒකේ බුදුහාමුදුරු කියලා දෙන්නේ මේ සංසාරේ ඇතුළත තියෙන ක්‍රමය. මෙන්න මේක නිදර්ශනය කරනවා මහා කායකාණියන් පුත්තන් ආයිසාරයේ ප්‍රතිමන් වාක්‍යය. ඒ වාක්‍ය සම්බ රූපේසු කියලා සින්දෝක රත්යාකරේ මාත්‍රු සංකල්පයෙන් බලලා සියල්ල සූපක්ෂා සියල්ල සූපක්ෂා මම වෛරයක් කිම්වා කියන පුළුවන්. භාවිත මනසක් කියනවනේ මේ ලෝකෙ විනාට මේ ලෝකේ දෙලි gediyak නැත්නම් දෙහි gediyak අල්ල තියා ගන්නවා වගේ මුළු සත්ත්ව ලෝකෙටම කිසිම නදාගත ධර්මයක් වාගේ බලන්න පුළුවන් දර්ශනයක් ඇති. ඒක මේ සංඥාවේම ඒක ආකාරයක මෙල්ල කර ගැනීමක් භාවිත විකක් නමුත් පූර්ණ අවබෝධයක්. එතනදී සමතේ පැත්තකේ ලෝකේ විද්‍යාවට සුබ සුබේ ඉස්සර කරනවා. මේක අසුගිය දවස්වල අපි ජීවන්ත යෙදුන පොතක් ඒක ඉන්දහවසේ 10 වගේ කාලේ ඇමරිකාවේ ඉච්ච පොතක් කිසිේත් බෞද්ධ සංකල්පයකින් නෙවෙයි වගේ පේන්න තියෙන්නේ නමුත් ඒක ඉතාමත් පැහැදිලියි ඒ කිසි අසල්නායකාගේ මාර්ගයේ මේ එළදෙන ඕනම දෙයක මනම සංසිද්ධියේ ගුණ සතුට වෙනවා. භවම දායකත් මනම දෙයක් කියන කීයක් දුර්භාග්‍ය සම්පන්නේ සියලු 100ක් අමංගල්‍ය නැහැ. අභද්‍ර නැහැ. මේ හැම දෙයකම සත්‍ය වෙනවා. හැම අඳුර වලාවකම විදි රේඛාවක් තියෙනවා. අපි බලන් දෝනේ අන්න විදි රේඛාව දිහා විතරයි. අර හාත්ම විශාල අඳුර වලාව බලන්න ගිය අපි සංඥාවකින් පරිදිනවා. මෙහි සංඥාව රැඳෙනවා. සඳාවෝ ගන්න පිට අතර අපි සඳාවෝ ගන්න බාටපත් වෙනවා. ඒ නිසා දැන් මෙතන තියෙන ගන්නේ අපි දෙන්නේ. අපි දෙන්නේ ගන්නේ ඇටි සංඥාවයි. අන්න එවැනි අධිඥාවක් ඇති කරන්නේ කිසිම තර්කයක් අවශ්‍ය නැහැ. අවශ්‍ය කරලා තියෙන්නේ මේ හඳුන් මොලේ හඳුන් බලපෑම. අර්ථවත් කරේ. මම දරුවක් දෙයක් කරනවා. නැත්නම් හැම සංකීර්ණයක අපිට උදාහරණ බලන්න ආවා ඒ ගතියක් ඇති. ඒ වගේම අපිට මල්මාල බලන්දලා ඉතිරි කරන්න ආවා ඒකේ නරකත්වයක් තියෙනවා. ආනේ කොයි එකේ තම වෙලාවෙම සුබ කර්මාර්ථය ලැබෙන අදහස තියෙනවනේ අපි ඒකට තේරවාද සංකල්පය තුන කියන්නේ අයිති භාවනාව කියලා. අන්නේ මෛත්‍රී භාවනාව තුළ මේ ලෝකේ තියෙන මේ කටක විෂමතාවය සම්පූර්ණ අලාලයක් කියලා තම කරගත්තා වගේ එහි සුවසේ රජෙක් වගේ අයිදී. මේක බෞද්ධම කියන්නේ නරකයි. මේකට වෙනසක් වෙන ධර්ම කියලා කියන්නේ ඒ නිසා බුද්ධාගම පහළ වෙන ඉස්සර කාලෙම මේක තිබිලා තියෙනවා. ඒ වගේම අද කාලේ කියනවා අනිත් සඳහන් කළා වගේ සම්පූර්ණ මේ ද්‍රව්‍යවත් මේ මේ ද්‍රව්‍යවාදී භෞතිකවාදී රටවල් වල ඉතාමත් ගැඹුරු මේකද පිළිගන්න පටන් ගන්නවා. මේක කියන්නේ සමතය. ශාරීරිකමේ සමත භාවනාව සියල්ල සුබ කරලා. මෙන්න පුළුවන් සංඥාවේ ඇති මේ විකල්ලාප ස්වරූපේ මත් කරන ස්වරූපේ මෙන්න කරගන්න. මේ ඉන්නාතිකද මේ ජීවිතේ විචිතම සුඛ විහරණය පිණිස මේ ආත්මේ සුඛ විහරණය පිණිස විශාල නැහැ. මේක දැන හෝ නොදැන මේ කුංචි දරුවන්ගේ හැමදාම තියෙනවා. ඒ සාකලා විවාද කියන පෞලකට කුංචි දරුවෙක් දෙපිටාම අර ඔක්කොම අමතක. අපරාධියෝ ප්‍රශ්න ඉවරයි. මේ දරුවා උන්වහන්සේ සුබකට දෙන්න. එමනම් මල් දැකලා මේ පණිවිඩය අපට කියනවා. බඳු මේ පණිවිඩය අපට බඳලා අපිට මේ පණිවිඩය කියනවා. නමුත් මිනිස්සයා හිතනවා එහෙම නෙවෙයි එන්නේ කුණු කන්දා පුළුවා තරම් නතර කියන්නේ සංදු කරලා රාහ කරලා කලල පෙරලා හදලා ගත්තොත් තමයි ලෝකය හදන්න පුළුවන් වෙන්නේ කියලා මම දෙක ගන්න බැරි ප්‍රශ්නයක් අර. බෝසත් නේන මුහුදේ ඉඳලා හදුවා වගේ මේ වලිදි හරියට වාද වෙනවා. මේ නිමිති කෙනෙක් ගන්න පුංචි පුංචි වාද ලංකාව පුරෝ. ඒක මේ ඉතිේ තියෙන එක අන්නයි. අපිට ඊළඟේ අබ්බහිරවත් වේලා දුක් වේලන්ට බණින්න පුළුවන් කමක් නැහැ මේ සංඥා සීත අබ්බහිය නැති කෙනෙක් නැති කොටස් මේ පැත්තේ ඒ කෙනෙක් කියන භයානක සම්බීර පැත්තකට දාලා හැම දෙයකම සාව පොත පැත්ත බලන ගැටි වෙනවනේ ඒක සාහිත්‍ය වගේ. මේ සාහිත්‍යයේ දිනක මිනිස් බාහිර දෘෂ්ටි කෝණයෙන් බලන්නේ නැතුව අවුරුදුකට කියන්න පුළුවන් වචන කොල්ලකට දාන ආයෙත් කියන්න කියලා හැමම කාටවත් කරන්නේ. තාම දුෂ්කර දෙයක්. දුෂ්කාරකයේ රැස්ස දුෂ්කාරකයේ තැනි අප්‍රිය කරනකට. අප්‍රහන බව. ඒ කාර්යයක් ඇති. දුෂ්කාරකයේ තියෙන කාර්ය රැකේ මත කර ගන්න පස්සේ ඒක මේ සමාජ ධර්මය. ඒකට කතා කරන්න දෙන්න පුළුවන් සංකේතයක් ඇරගත්තා. ඒක තමයි සාහිත්‍ය රැකේ. අන්න සාහිත්‍ය රැකේ තමයි නැති භාවනාවකින් හොදක් අනේකට හොඳ කරගන්න. නමුත් ඒ ඇදී කෙරෙන්නේ පිස්සු ගන්නකට වෙන්නේ කොහොමද මේ ආත්ම මේ ජීවිතේ කොහොමද සංඥාවේ තියෙන මේ විදම ගතිය. සංඥාවේ විද නරලා මේ වෙලාවේ ජීවත් වෙන්න පුළුවන් කයි කියලා කතා කරලා. මොකද ඒක තාවකාලිකයි. ඒක උනත් තාවකාලිකයි. උනත් ලෝකයක් බැලුවොත් අද ඉතාලම දුර්ලභ දාන දුෂ්කර දෙයක් කරපත්තා. රූපේ විශ්වාසනයක ඒ වගේ තමයි මේවා බහුලව පාවිච්චි වෙන නිසා අවතනවල දේශනා කරන ඉක්ක්ෂණය මහා ගාමනේ මේ මයිකී ගාන වඩනවයි මේ පුද්ගලයා රැක්කු දෙන පින්ද පාත වල ගන්නත් ණය නැතුව පින්ද පාත වල ගන්නත් සුදුසු වෙනවා. තරංග ගන්නක් තියෙනවා. මයිකී ගාන ආවේ ඒ වගේ තමයි අවබෝධ කොට කලින් රූප විතරක් කියලා තමයි ඒ ඉති භාවනාවේ මම දීලා තියෙන්නේ භාවනා කරන 18කට අවර්තනාක විදිහට ආයතන කියාසුවේ භාවනා කරන සංගේ ලෝකයේ මේ මේ භාවනා කරන සංග ඇත්ත ලෝකෙකමයි නැති බව විස්තර කරලා තියෙනවා. මේකේ භාවනාවට දේශනා කරලා තියෙන කීප කාරණා පුළුවන්. මේ මෛත්‍රී චින්තනය ඇති සංඥා මේ කියන දනාම සෝපක් වේවා තමම සෝපක් වෙනවා කියන අදහස ගන්නවා කියන එක ලොකු වාක්‍යයක්. ලොකු වාක්‍යයක් වාක්‍යයක් ඒකේ සුදුලට මේ චිත්තක්ෂණයේදීම මේකට කාලේ ගා මේ ප්‍රතිදී භාවිතය කළේ. නමුත් අද සාකච්ඡා කරන්න මම හිතන්නේ මේ මේ ප්‍රශ්නේ නෙවෙයි මේ ප්‍රශ්නේ මේ හිත හදන්න කරන කතාව. ඊට පස්සේ තියෙන අපිට තේරුම් ගත යුතු මේ සංඥා පිළිබඳව සාර්ථකත්වයක් ගන්න. ඒක බලනකොට අපි මේ මෛත්‍රී කතාව පොඩ්ඩක් ගන්නවා. අනුරූපයේ දැනගෙන ගත්තා. වේදනාව ගැන ඉගෙන ගත්තා. ඊට සංඥා ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්හංගමෝ මොකද මේ සතිපට්ඨාන සූත්‍රය ආරම්භ කරන්නේ ඒක මෙන්න සංඥාව අපි මෙලට හඳුනා ගැනීම කියලා ඇඳිනි හඳුනා ගන්න මේ සංඥාව කියන්නේ ඒ සංඥා නාම කියන්නේ අරලා අරලා නම් හඳුනනවා ඒ අදිස්කෝලෙක කියනවා කියනවා යාළුවා කියනවා කියනවා ඒ වාගේම විවිධ විවිධ නම්බුනාමකට එකතු වෙනවා පවුලේ නමක් කියනවා එන්නේ මේ සාල මංගාශක් කියන එක දුන්නේ කොටින් මේ ලෝකේ තියෙන වස්තු අපි ලෝකයක් පැක් කරගන්නකොට කියන කෝටි ගණන් වස්තු දුන්නා ඒ හැම එකටම වෙන වෙන නම් කියත ඒකා කරුවත් සමාජයේ ලෝක දිහා බලනකොට උනාගේ විද්‍යාවේ මෙහෙවල නමකින් කෙලෙසිච්ච නැති වස්තුවක් ලෝකේ නැහැ කියලා අපි හැම දෙයකටම නම කියලා කියනවා. ඒ නම කියලා කියන එකට කන්නර තමයි. වෙන මොකටද? අපේ පහසුවට අපි එක එකට නම් දෙනවා. ඒ දෙන නම් වලින් හිතා ගන්න පුළුවන්. ඒ ගෙහෙල් ගහ ගන්න ගන්න පොල් ගහ ගන්න කියන්නේ කියලා. තමයි කතා කරන ස්වභාවයෙන් නමෙන් හිත. මම හිතා ගන්න පුළුවන්. ඒක නිසා යෝග කියන සෑම වස්තුවක්ම නාමයෙන් කියලා කියනවා. අනිවාර්ය නමක් නැත්නම් නම නැති එක කියලා කියනවා. ඒ තරමටම මේ සංඥාව අනුව ලෝකේ කන්න පුළුවන් දක්වාටපත් කරගෙන තියෙනවා කුෂ්ණාගත මනසෙ. මේ සංඥාව කියන්නේ මේක. මේක සම්පූර්ණ ප්‍රත්‍යක්ෂයක් කියන්නේ. භාෂා විලාසයේ තියෙන ව්‍යාකරණේ සම්පූර්ණ සංඥාපදයක්. බෞද්ධකමේ සම්පූර්ණ සංඥාපදයක්. චිත්‍රකලාව සම්පූර්ණ සංඥාපදයක්. අද කියනවා තාක්ෂණයේ තියෙනවා කම්පියුටර් විද්‍යාවේ ඒ සංඥා පද්ධතියට ඔක්කොම තොරතුරු අරගෙන දීගිත්තා. යහත මාර්ග වල අවදෙනකොට අර සංඥාව දීගිතනට දෙන්නේ අපව හැරලා එනකොට සම්පූර්ණ අලුත්යක්. මේ තරම්ම දේවල් වල විස්තරලීමේ හැකියාවක් මේ සංඥාවක්. ඒක නිසා මේ සංඥාව සංඥාවකින් තේරුම් ගන්න ඕන විදිහට කියනවනේ ඒ නාම සංඥාතුල සංඥාව කියලා වෙනම රංගනයක්. වෙනම ධර්මතාවක් තියෙන බව යෝගාචර බලනවා. ඒකට කියනවා ඉති සංඥා. ඉති සංඥාය සමුදයෝ. මෙන්න මේ සංඥාව ඇතිවීම මෙහෙම. කවදාක සංඥාවක් ඇති වෙන්නේ ස්පර්ශකින්. යම විඳිය යුතුමයි සංඥාවක්. එහෙම නැත්නම් අපිට සංඥාවක් ඇති කරගන්න බැහැ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ පසුගිය අවුරුදු 10 15 කාලය ඇතුළත මේ කම්පියුටර් විද්‍යාව අලුත් භාෂාවක් එළියට ඇවිත් අලුත් වචන පද්ධතියක් ඇවිල්ලා තියෙනවා. මේ වචන පද්ධතියෙන් කතා කරනකොට අර අවුරුදු 15 කට ඉස්සර භාෂාවෙන් කතා කරන්න නැත්නම් කිසිම ඇඟීමක් පාල වෙන්නේ මොනවද මේ කතා කරන්නේ කියලා තේරෙන්නේ මොකද හේතුව ඒ භාෂා විලාසයට හුරු වෙලා නැහැ විවෘත වෙලා නැහැ ඒ සංඥාවන් විඳලා නැහැ විදිත අවස්ථාවකුත් නැහැ ඕනකමක් නැහැ ඒ නිසා ඒ තමයි භාෂා විලාසය සම්පූර්ණයෙන්ම හැඳුම් කරලා හැඳුම් වලින් කරා ඒක නිසා සංඥාවක් ඇති වෙන්න නම් ස්පර්ශය තිබී යුතුයි. වේදනාව තිබී යුතුයි. බලමු අපි මේ ස්පර්ශය සහ වේදනාව කියන එකේ 100ට කොච්චරක් අල්ලගෙන ඉන්නේ කතා කරන්නේ. පූර්ණ ස්පර්ශයක් හෝ පූර්ණ වේදනාවක් කියලා නෙවෙයි යානාන්තතලකට ගෑවෙනකොටම අදහස් ප්‍රකාශ කරන්න පටන් ගන්නන්නේ මේ සංඥාවේ තියෙනා වූ මත්තරවට ගැටේ. මේ සංඥායිද ඉති සංඥා ඉති සංඥාය සමුදය ඉති සංඥාය අත්ථංගමෝ මේ සංඥාවේ අත්‍යයට යනවා එකක් තමයි මේ සංඥා පිළිබඳව සාවකාලිකව අයින් කරගන්න පුළුවන් එකක් නේ අපිට සම දෙකට එක දෙකක් එකක් තමයි ඉස්ලාම් කියපු විදිහට මෛත්‍රිය එහෙම බලනවනේ තමයි වෛරකම් කරපු හතුරුකම් කරපු කිසි කෙනෙක්ගේ ජාතක විස්තර මුකුත් හිතා ගන්න ඔක්කොම අමතක කරලා හැම ආගමික උත්සවයකම හැම හමුවීමකම සුබපැතුම් සහ ඒ අමතක කිරීම අපි මෙච්චර උනන්දු කරවලා තියෙන්නේ. ඒ අමතක කිරීම මාර්ගයේ ඒ සංඥාවල් වල පොහොර වීම වැඩි වීම නැතර වෙලා. නිසා සමතේන්න පුළුවන් දැන් අපි දන්නවා උත්සාහිකුට නිදෙනකොට තනින් කිල් දුන්නා ඒ දරුවට තත්ත්ව කාල වෙනකොට අම්මගේ තනියම හපන ගැටියක් තියෙනවා. ඒ දරුවාගේ දිවත් ඒ තාත්තා අහනවා ඒ වගේම හුරුකලකුත් තියෙනවා. නමුත් මේ අම්මා කවදාකවත් මේ දරුවට මේ දරුවා කළ කිසිමදී අතාරින්නේ නැහැ. හැටතම ගානවා. ගාලේවල ඉතුරු තනිය කිව්වේ. ඒකලලා තනිය තනිය වෙනකන් ඉඳලා ඒකත් කිව්වේ. ඒ මොකද ඒක කොහොමද අමතක කරන්නේ? කටේ දරුවගේ ඇති එහෙම. එනකොට මේ දරුවා අම්මත් එක්ක වෛරයකටවත් වෙන මොනක්වත් එක්ක නෙමෙයි මේ කරන්නේ හැටි. ඒ වගේ තමයි මේ ලෝකේ හරියට මේ දුම්විලි පාර කටුවක් අක්කගෙන යනවා ඔක්කොම ඌ රකන අවුස්සන තමයි ලෝකේ දුවන්නේ. අපි හිතන්නේ මේ ලෝකේ මාව අවසන්ට ඉන්නවා මාව මේ කීතිකාවන්ට ඉන්නවා මාව කුප්පන්ට ඉන්නවා කියලා. දලදල්මට කියන තමයි. නමුත් අපි හිතන්නේ ලෝකයා කියලා කියන්නේ කුෂ්ඨ රෝගය. මේ කේන්ද්‍රී ගානේ කහන හින්දා. මේ මාව කහන්නේ මේ ලෝකයාගේ කැහිල්ලක විතරක් මෛත්‍රිකකින් තරාගත වෙයි. එනිසා අපි මේ සම්පූර්ණ අමතක කරන්න නම් එතන සංඥාවේ අත්හංගලයක්. සංඥාව එනවා නමුත් ඒකට කොහොමද දාන්නේ? ඒක සරුවචනන්ද දේශනා කරන්නේ අනබිනන්දති ඒ කියන්නේ අභිනන්දනය කරන්නේ නේ අනබිවාද වාදේති කියන කතා කරන්නේ නේ අජ්ජෝ කායිතිත් ඒකට බැසගෙන හිටින්නේ ඒ අහවලයි මට ගැව්වේ අහවල් වෙලාවටයි ගැව්වේ මෙහෙමයි ගැව්වේ කියලා ඒකේ අලගේ පොලගේ විතර මුකුත් නැතුව බබයි බේසම දෙක මල්ලා කන්දෙන් කල්ක විශ්ව විශ්කේනවා වගේ සංඥා සම්පූර්ණයෙන්ම අමතක වෙනවා එහෙම නැත්නම් අපි මේ වර්තමාන මොහොතේ ජීවත් වෙනවා කියන එකක් කරන්නේ ඒ නිසා මේ සංඥාවේ අත්ංගමයක් නැත්නම් ඇත්තම පිටය. අපිට විශාල මේ හොඳ ප්‍රඥාව නැති. හොඳ සීලයක නැති වෙලාවක බැරි වෙලාවත් අතීත ආත්මය තේරෙන්න පටන් අරගත්තොත්. මහා භයානක මානසික තත්ත්වයකට පත් වෙනවා කියන්නේ. මේක මේ නෞකා දෙයියම වර උන්ට වඳින්න වටිනවා. මේ අතීතේ අමතක කරන්න පුළුවන් ගතියක් මනුස්සයෙකුට තියෙන නිසා මෙච්චරම අල්ලපදා ගන්න ලෝකෙ මේ වර්තමානයේ ඔලුවකින් කරගෙන ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒක විදිහකට මේ පරාවසක අමතක වෙන කෙනෙක් කොහොමද මේක හොඳට තේරුම් අරගෙන මේකට වඩා යමක් දැක්කට ඇස්නෙක් එක්වාදී ඉඳලා ඒකෙන් එන්න තියෙන කටුක කාලය මඟහරින්නේ කියලා සබත්නාංශයේ ප්‍රධාන ගෝලයේ දේකලා. කන්නේ ඇත්තේ නමුත් නෑ වුණා වගේ ඉඳලා. ඌ වගේ ඉන්න කෙනේ පිටිපස්සේ ඇවිල්ලා එන්නේ අත්කොල අයින් කරලා. ඒ වගේම නාසයේ ජීව ශරීරයට දැන්නේ නමුත් නාසයේ ජීව ශරීරය වැඩ කරන්නේ නැති ස්නායු කුඩු කෙනෙක් වගේ. සහ වෙන ගන්න රණ්ඩු කරන්න පැනලා යන්න පුළුවන්කම තියෙදි පොන්න පණ නැති කෙනෙක් වගේ. මොනම කෙනෙක් අපේ වෙන බෑක මලකුණක් වගේ ඉඳලා මේ කටුවක් වගේ එල්ලි එල්ලි හැදෙන ලෝකයක් උන්වන් තරම් අමතක කරන්නයි කියලා කියනවා ඒකත් එක අත්හාගරයක් තමයි සංඥාව අත මේ චේතනයි මොකයි චේතන ගන්න චේතනගෙන යන වැඩ පිළිවෙලට ආවදීමක් කරන්නේ නමුත් ඊට වඩා ගැඹුරුයි මේ මාර්ග ඥානයේදී මේ සංඥාව අත්හොඳ ගැනීම වෙනස මොකක්ද අර කලින් කියපු අත්ංගමය මොන වෙලාවක නවතින්නේ. මාර්ග ඥානකදී සිදුවෙන අත්ංගමයේවා මේ සංඥාවේ දුරු යෑම ඉතිරයි. ඒක ආපවෙන්නේ. අන්නේ ඒ මාර්ගය ඉගෙන ගැනීමයි දෙක නැති එකයි අපර තමයි මේ යෝග ජීවිතය, යෝගාවචර ජීවිතය රැඳිලා තියෙන්නේ ආධ්‍යාත්මික ජීවිතය රැඳිලා තියෙන්නේ. ඒකෙදී භාවනා කරනකොට අපි විශේෂ විපස්සනා භාවනා කරනකොට තම තේරිච්ච එක විපාක්ෂ කරනවා. අනිවාර්යෙන් අපි මතක් කරනවා යම් කිසි එක දෙයකට අවධානය යොමු කරලා එහිම හිත නිමක් කරන සති සමාධි වැඩෙන්න නම් එහි හොඳ ඊර සංඥාවක් ඇති කරගන්න. ආසත් ප්‍රසාදේ හෝ ඉන්දිය ඇතුලින් හෝ ඒ පූර්ණ හොඳ සතියක් ඇති වෙන්න නම් ඒ දේ වර්තමානයේ වෙන වැඩ පිළිවෙල සාම්බලන්න ඒ හිම සංඥා විචිර වෙනවා. ඉතින් අර එක පැත්තකින් අපිට කියනවා මේ බුද්ධාගමේ ප්‍රතිපatti සංඥාවමත කරන්නේ. තව පැත්තකින් කියනවා සර්වඥාන්සේ විසින් කමඨාණයයි කියන දේශනා කරන ලද අවස්ථාවට ආවම එහි සංඥාව සාහව කරන්නේ. මේක යෝගාවචර අනුගමන කල්ලි කල්පේ වගේ දේශනා. ඒ මොකද අපි යමක් දිහා හොඳට බලනවා එදිනා බලනවා කියලා කියන්නේ ලෝකේ අමතක කරනවා යමක් දිහා හොඳට බලන අනිත් සියලු ලෝකේ අමතක කරනවා එහෙනම්ද ලෝකේ කියන්නේ සංඥා ලෝකයක් ඒක යමක් පිළිබඳව හොඳටම දැක්කා හොඳට මතක ආවා වින්දා කියලා කියනද වෙන විදිහට කියනවා යමක් පිළිබඳව අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් අවලාරික සුතුම වශයෙන් අධ්‍යාත්ම බයිද්දා වශයෙන් ධූරේ පන්තිකේ වශයෙන් ඊන ප්‍රණීත වශයෙන් ඒකලස ආකාරයකට මේ යමක් කියා දැක්කයි කියලා කියන්න නම් ඒ කාලය තුළ මුළු ලෝකෙම අමතක වෙලා තියෙනවා මේ ලෝකය අමතක වෙලා ආවේ එකන දෙන්නේ එක තමයි මේ ඒකාකතාව ඒකටත් ඕන කරන්නේ සංඥා එතනදී තියෙන්නේ සීල සංඥා ප්‍රඥාව නැවතනාතක් එහිම යොදවලා සාහිතික වෙන්න වෙන්න වෙන්න වෙන්න යමක් තුරට ඉඳා බහින්න බහින්න එහි හිමං වෙන්න වෙන්න වෙන්න ආත්ම ලෝකේ සම්පූර්ණම අපතේ මේක තමයි සමාධිය කියලා අපි කෙටියෙන් සඳහන් කරන්නේ සමතේ කියලා කියන්නේ එකක නිමක් වෙනවා හිත. ඒකෝට මුළු ලෝකෙම අපතේ මේ නිසා මේ අත්ංගමය කියන එක තමයි සංඥාව අතහැර දැමීමේ ක්‍රමය භාවනාවේදී විවිධ පැති වලින් විවිධ ආකාරයෙන් සම්බන්ධ වෙනවා. ඒ සංඥාව කියන එක නරක දෙයක් කියලා හිතන්න නරකයි. අපි තේරුම් ගන්න ඕන සංඥා යාත්මේ තේරුම් අරගෙන ඒක මේ ආත්මයේ සමතේක හෝ මතු නෝපදනාකාර සංඥාව දුර කරගැනීමේ පිට මේ සංඥා යාන්ත්‍රණය කොහොමද අපි වැඩගන්නේ කියන එකයි. ඒකෙන් අර මේ ජීවිතේ ජීවිත ධම්ම සුඛ විහරණය කියන මේ ජීවිතේ සමගින්ත කාර්යයෙන් ගන්න සමතකමේ කියලා. අපි සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන විපස්සනා ක්‍රමය ඒකදී වෙන වශයෙන් උත් අපි යම් කිසි අනිකත් අන්න වඩා තියෙනවා තියෙනවා සැපයක් හතක් විවිධ හතර අපි අදහස් කියනවා මේ ජීවිතයේදී අපි මේක 100 100ක් දුරු කරගන්නවා අන්නේ දුරු කිරීම සඳහා උදාත් ධර්ම කර්ම විස්තර කරන්න පුළුවන් ඒ විස්තර කිරීමේ බලාපොරොත්තු වෙන්න යෝගාවචරෝ වේද කරන්නවත් මේක තේරුම් ගන්න බැරි දෙයක් කියලා මේ සම්භීර භාවයක් වෙනවවත් මේ උත්සාහ කරන්නේ තේරුම් ගන්න ඕනේ මේ දෙන උපදේශ මේ කවදාකවත් ආවට කියන්නේ නැහැ ඉතාමත්ම ගැඹුරකින් ඉඳලා පිළිගන්නේ නේ අඬන වගේකට රබර් දූප් ගතිලා නැතර කරන්න වගේ සාහනා කරන්න ඕනේ කිව්වහම මෙනෙහි කරනවා කියන එක නෙවෙයි කියන අදහස. මේ මෙනෙහි කිරීමෙන් ඉස්තිර සංඥාව ගන්නේ පැහැදිලි යඳුරකින් එන හර්ධයකින් පෙරිලා එන හේතු කාරණේ පෙරිලා එන කාරණා. අන්න ඒක තේරුම් ගන්න කොහොමද අරමුණක් නැවත නැවත මෙනෙහි කිරීමෙන් කිරීමෙහිදී ඒ අරමුණේ හිත නිමග්න වෙන්නේ කොහොමද ඒ වෙලාවේ ආස්පද ලෝකයන්ට එහෙම නැතුව ආත්මක ලෝකයේ තියෙන සංඥාව ඔක්කොම මිති බැඳගෙන පොඩි බැඳගෙන භාවනාවට වාඩි වුණාට ඇයි අපේ හිත සමාහිත වෙන්නේ නැත්තේ? මේ දෙකම මේක දැනගැනීම දෙපැත්තම භාවනාව. නමුත් මුලදී හම්බෙන්නේ මේකේ පරාජිත පැත්ත. දැන් භාවනාව මුලදී අපි හිතනවා අපේ අනන්‍යතාවය රැකගෙන ඊතර තියෙන ප්‍රශ්නවත් ඔක්කොම අරගෙන භාවනා කරලා ඊතර ප්‍රශ්න ඔක්කොම ඉතුරු හොයාගෙන ගෙදර යන්න හිතන්නේ. අර හොඳ භාවනා පිළිබඳ භාවනා මධ්‍යස්ථාන කතා කරනට කෙනෙකුට උදා විදුවාට පස්සේ ඒ බුද්ධලා ඉතාම කැමති වුණා. හොඳ හොඳ මාත් දෙන්න මුදලුත් දෙන්න සහයෝගයක් දෙන්න කියලා ඉතින් අර මුලින් භාවනාවට කැමති වුණා විතරෝ පුද්ගලයා දැනපේවත් වෙලා කියන මේ පුද්ගලයා මේ ආධුනික ලෝකයේ වාණිජ ලෝකේ ගත කරන ගමන් ඇයි මේ භාවනාවට භාවනා මැදට විතර උදාල් කාර්යය ගන්න යොදවන්නේ කියලා බලනකොට පස්සේ ආකාරනවා තේරුණාලු ඒ පුද්ගලයා කිව්වලු මම ඔක්කොම උදව් කරන්නේ මට පුළුවන් වෙයිද ස්වීප් එක නොම්බරේ හරියටම භාවනා කරලා අල්ලගන්න පුළුවන් වුණා මම දබරයි. ආනේ එතකොට තේරෙනවා ඒ විදිහට ඕන කරලා තියෙන්නේ කොහොම අමතක කරලා ඊගාට ඇදෙන ස්වීප් එකේ නොම්බරේ බලාගන්නයි එතකොට තේරෙන්න පටන් අරගන්නවා ඒක කියන්නේ ලෝකේ වඩන්න ලෝකේ කාම ආදී ආසාවන් වඩන්න මේ භාවනා පාඩ කරන්න හදනවා කියනකොට කලින් ආරාධනා කරපු එකනදී වහකන්න ඉන්නේ මෙහෙම යාළුවෝ එක්ක නේද අපි භාවනාවක් දැක්කලා හදාගන්න. ඒ නිසා මේ සංඥා පිළිබඳ දැනගෙන හිටියේ නැත්නම් අර නොදැන ගියොත් අතරගම අතරමඟ වගේ තමයි. හැබැයි කියන්නේ මොනවා එකක් ඔක්කොමලා ඉන්නම් බෑ. ඒක පිළිබඳව නම් කවදාකවත් හිතන්න එපා. මේ රහස් මාර්ගයේ මේ සංඥාව දුරු කරන්නේ ඒවයට අනුසේ දුරු කරන්නේ ඉන්නේ නම් පැරිලා ඒ නිසා හොඳම ජනතාවට විහිළු නැත එකක් ඇතර තියෙනවා. ඉතින් සංඥා පිළිබඳ ඉගෙන ගැනීමේදී අර අපි සමත ක්‍රමයෙන් මේ සංඥාව හොඳ පැත්තට හරවලා ඉන්න අතර වරින් වර මේ ගැඹුරු කොටා වලට හිත යොදනකොට අපි දවසක් ඇතුළත කරන මේ විගතන් වැඩ සංඥාව නිසා අපට නැල වෙන පැත්තෙන හැටි අපි මේ නිමග්න වෙන හැටි වාරේක අපි මේ ගැලවෙන හැටි එන්න එන්න එන්න එන්න කෙනෙකුට තේරෙන්න පටන් අරගත්තට පස්සේ මේ ගැඹුරු ධර්මයේ ගැඹීර භාවයේ ඉතුමයි කරන්නේ දහසක් සර්වඥාන්සේ සාක්ෂි ධර්මපදේ ගත කරන වෙලාවක ඒ දවල් දානින් පස්සේ පිළිසෙන් ගෙන් වෙලා ජංගා විහරණය පිණිස සක්මන් කරලා පොඩ තැනක වාඩිලා ඉන්නකොට ඒ වාගෙම ඒ දවල් ඒ කවියාව කරන්න ආපු සම්පාණී කියන ප්‍රාඥය සර්වඥාන්සේ පස්සෙලා ඉතින්කොට අහලා තියෙන ඔබ වහන්සේ කුමන වාද කුමන ධර්මයක් අවබෝධ කරගන්න දේශනා කරන කාර්යුන්ට කියන්නේ. පොදුයනද බොහෝ ලස්සන දීර්ඝ පරිපාලන ලැබුම ගැඹුරේ මේ බමුණන් දේශනා කරනවා. බමුණ මම මේ දෙවියන් සහිත මරුන් සහිත ලෝකේ දේව මනුස්ස මේ බමුණු මාන බමුණන් ප්‍රජාව සහිත මේ මනුස්ස ලෝකේ යම් කෙනෙක් මේ වාලා කලා විවාද වලට කටෙන්නේ නැතුව මේ අනිකුත් අනුසේ ධර්ම වලට රාගානුසය, කටිගානුසය ආදී අනුසේ ධර්ම වලට කටෙන්නේ නැතුව ගත කරනවා නම් මේ මනුස්සයාගේ හිතේ කවදාවත් සංඥාවල් බහගන්නේ නැහැ. සංඥාවල් එම කරේ හිත කෙලසන්නේ නැහැ. අන්නේ වැඩි වාදයක් කරන මම කරන්නේ කියලා මේ මම මේ ඉතිමුදී ප්‍රකාශයේ සාමාන්‍ය සරලාර්ථය ඉස්කත් කරා. යම් කිසි චීනාශ්‍රය මහන්සියනම කින්නවනම් උන්වහන්සේ කවුරුත් එපා දැක්කෙන්න ගහ ගන්න ඕන කමක් නැත්තේ නෑ. ඒ දෙවියන් සයිත මරුන් සයිත ලෝකේ තියෙන්නේම ඇවිල්ලා ඒ කොනහන එක හැප්පෙන එක හූරණ එක. නමුත් එහෙම එකක් ඕන කමක් නැත්තේ නෑ. අතුලත වශයෙන් ඒකට අංශය ඇත්තෙත් නැහැ. රාගය, විභව රාග, කාම රාග, එහෙම නැත්නම් දික්ඛි අංශය, අවිජ්ජා, විචිකිච්ඡා ආදී අංශය ධර්ම ඇත්තෙත් නැහැ. අන්න එහෙම කෙනෙකුට අවදාකත් මේ සංඥාව බහගන්නේ නැහැ කියන එකයි දරුවසෙන්ද දේශනා කරන්නේ. අර බංගා නිකන් කරකොලතයි. ඉතින් එළියට දාලා මූණ රැලි ගන්නලා මූණ දිහා බලනකොට ඕන ඕලලා යන්නේ. මොනවත්ම තියාගන්න දෙයක් නැහැ. මේ ධර්මයේ අර අපි හරලෝ ගත්තට මොකද මේ පාඩේ විස්තර කරලා බලුවොත් විශාල ගැඹුරක් තියෙනවා. මේක සරුවචනාංශේ උනාට එහෙම නොකරකාරී නෑ උන්වහන්සේ පස්සේ සංසබමන්න පිළිගියාට පස්සේ උන්වහන්සේ දේශනා කරන මහා සංඝයා වහන්සේලාට මහණෙනි මම මෙහෙම සංඝාවියන්නේ සඳහා අසවල් වනයේදී කියලා ආදී දන්දපාණ වාක්‍යය ආවා. ඒ දන්දපාණ වාක්‍යය මගේ ප්‍රශ්නයක් අව වහන්සේ කුමන වාදයක් කුමන අදහසක් සහිත කෙනෙක්ද කොමන දෙයක් ලෝකයට ප්‍රකාශ කරනවා. මම උන්වහන්සේ උන්ට කිව්වේ මෙච්චරයි. දෙවියන් සායිත මරුන් සායිත සම්ල බ්‍රාහ්මණයට ඇති මේ ප්‍රජාවේ යම් කිසි මේ කෙනෙක් නම් හේතුවක් නිසා කලා විවාද කරන එකට ආතකලා. ඒ වගේම මේ අනුශේධ අංග වලට කිසිම ඉඩක් නැතුව ගත කරනවා නම් එයාගේ හිතේ සංඥාවල් පැටගන්නේ නැහැ. සංඥා නානසේති නානසේති කියන්නේ. අනුශේ කරන්නේ නැහැ. ගත ගන්නේ නැල්ලක් ගන්නේ නැහැ. ඉතින් ඒකට මේ බාහන මයිදියා බලලා දිවේලියට දාලා නලගනි ගන්නලා බලාගෙන ඉන්න යන්න ගියයි කියලා කියනවා. කියලා දවස් යනත් දේශනා කරනවා. Eh, මහණෙනි එනිසා යම් කිසි කෙනෙක් eh, මේ දිව්‍යසයිත මනෝසයිත මේ ලෝකේ ඒ අනුසය ධර්මයේ සහිත ලෝකේ කියන්නේ සංඥා වාක්‍යයක් ඒක කරන්නේ එයාටත් දැන් මේ වෙනකොට ඒ අනුසය ධර්ම තියෙනවා අනුසය සහිත ලෝකේ යම් සංඥාවක් වැටගත්තා නම් මමට ඇති වෙන මේ මනස කෙරෙහි හොඳක් කියලා මට ඇති වෙන ආදාහයක් මේ මනස කෙරෙහි නරකක් කියලා මට අදහසක් ඇති නේද මංගලයි කියන සුමංගලයි කියලා අන්නේ විදිහේ යන්න විදිහේ අනුසයක් ඇති වුණා නම් නැත්නම් සංඥාවකට කොනක් ආවන ඒක කියන්නේ පපංච සංඥා සමුදාකරෙන් සමුදාකරන කියලා ප්‍රපංචයෝ සංඥාවෝ ඒ මනුස්සයාට ඇති වුණා නම් කවදාකවත් ඒක අභිනන්දනය කරන්න එපා කියලා. නැත්නම් අභිනන්දිතබ්බන් අභිවදිතබ්බන් ඒක ගැන කතා කරන්න එපා කියලා. නාචෝ සාය න අච්චෝ සාය පිටදී ඒක ග්‍රහණය කරන්න එකයි නැත ගන්න එකයි. මේ පරිදි මහජනක ප්‍රශ්නය. අපි යම් කිසි කෙනෙක් එක්ක කතා කරනකොට පැහැදිලිවම අප මේ මුක්කලා පිළිබඳ හැඟීමක් පහළ වෙනවා. මේ වෙලාව හොඳයි නැත්නම් හොලා හොඳ නැහැ. මේ මිනිහා හොඳයි හොඳ නැහැ. ඒක නැත්නම් මේක මම කරදරයක්. එතන මේක මට කරපු සංසාරක ආදී වශයෙන් විවිධාකාර සංඥාවල් පහළ වෙනවා. ඒක අර අනුසේ ධර්ම නිසා ඇති වෙන යන්ත්‍රයෙන්ම ඇති වෙන දෙයක්. සර්වඥාද මෙතෙන්දි සංඥා වාදක දේශනා කරනවා. මහන්නේ මේ වගේ කටයුතු කරනකොට අන්තිේ ධර්මයට ආවු කෙලෙස් ඇති කෙනාට එහෙම සංඥා පහළ වෙනවා. මේ සංඥාවල් පිළිබඳව කවදාකවත් අභිනන්දනය කරන්න එපා. අභිවදනය කරන්න එපා. අජෝසායි ඉතිපා. බහගෙන හිටින්න එපා. එහෙම හිතියේ නැත්නම් උන්වහන්සේ පැහැදිලි වෙන වගේ දක්වන්න පුළුවන් කාරණාවක් වෙනවා. එහෙම කෙනාට කලා විග්‍රහ විවාද සුවන් සුවන් දේශය අ මුසාවාද මොනවාක් පිටයි ඒ පුද්ගලයා ඇවිල්ලා කතා කරලා ගියාට ඒ නිසා කවදාක කලහයකට පාරක් හැපෙන්නේ නැහැ විග්‍රහ උඹ මෙහෙම කිව්වා මම මෙහෙම කිව්වයි කියලා දැඩි ගැනීමකට ඉන්නේ විවාද එන්නේ නැහැ තුන්තු තෝතෝ කියලා බැනගන්න වෙන්නේ ඒ වගේම උදේශයේ ඉස්සතර දේලාම් වචන මුසාවාද කිසිම දෙයකට ඉඩක් දෙන්නේ ඉතින් මේක අර ඇත්තට ගැඹුරු සංඥා ස්කන්ධයට බොහෝම කුංචි පාරක් දෙන්නේ නමුත් ඒ මුළු සංඥා ස්කන්ධෙම එල්ලුම් ගන්න පුළුවන් බව සංවර්ධනාකාර දන්නපාණි ප්‍රාඥයාගේ සීතිය උපමා කරගෙන සංවර්ධනාකාර මේ සංඝ ආශ්‍රය දේශනා කරන දේශනා කරපුවාම ආතනෙන් බහැර උන්වහන්සේ වඩනවා ගන්න කිව්වා අර දණ්ඩපාණි බ්‍රාහ්මණය වගේම තමයි බණාගෙන ඉන්න සංඝයා වහන්සේලා අන්දමත්. සාමාන්‍ය කෙනෙක් කරකලාකාරය වගේ තමයි. දැන් අහන්නගෙන ඉන්න හොලතනන්ට මේ දේශනා කරලා අලහිවාද නැති කිරීමේ මාර්ගය දෙන්නේ උන්වහන්සේ වයි. දැන් මේ සංඝයා කල්පනා කරනවා කාගෙන් අහන්න මේක මම සාර ගැටුලක්. මේ සාරවතනාසි දැන් ආසනෙ නැගිටලා වැඩියක්. මොකද කරන්නේ කියනකොට එක සංඝයා වදනමක් කියනවා මේ අපිත් එක්ක ඉන්න අර මා කොච්චිත ස්වාමීන් වහන්සේ නම් මේකට සත්‍ය. උන්වහන්සේ ළඟට ගිහිලා අපි මෙහෙම මෙන්න මෙහෙම සංවර්ධනාත් මෙහෙම දේශනාවක් කළා. අන්නේ දේශනාව අපිට ගලවලා දෙන්නේ කියලා. දිග ඇරලා දෙන්නේ කියලා. විවරණය කරලා දෙන්නේ කියලා. විස්තර කරලා දෙන්නේ කියලා ඉල්ලමු කියලා. ඊට මේක අපි ඔක්කොම ගිහිලා අර ස්වාමීන් වහන්සේ නම් වැඩි ස්වාමීන් වහන්සේ නම මේ සංවර්ධනාත් වැඩි ඉන්න කාලේ හිටපු කථාචාරින් වහන්සේ නම ඉතිරා ප්‍රසිද්ධයි. උනාදරණ කියලා පස්සේ ඉල්ල වැඳලා දෝරපතු ස්වාමීන් කතා කරලා උන්වහන්සේ කියන අවතරය ස්වාමීන් වහන්සේ සර්වඥාන්සේ ධර්මාස්තමිය වැඩ ඉඳලා මෙන්න මේම කතාවක් කළා. ධනපාණි බ්‍රාහ්මණය මම උනා ධනපාණි බ්‍රාහ්මණයට මම මෙහෙම කිව්වා කියලා සර්වඥාන් වහන්සේම අර වෙච්ච සිද්ධිය අපට කියලා. එයින් මතක් කරේ මොකද්ද? යම් කිසි වෙලාවකට පුද්ගලයෙකුට මේ ප්‍රපංච සංඥාවන් සහිත සංඥා මේ ප්‍රපංචයන්ව සංඥාව යට කරගෙන ඔබා තලාගෙන අල්ලාගෙන හිටිනොත් නම් ඒ සංඥාවත් ඒ සංස්කා ඒ ප්‍රපංචයන් කවදාකවත් අභිනන්දනය කරන්න එපා අභිවදනය කරන්න එපා අදෝ සායතිත්වනේ කරන්න එපා කියලා දේශනා කරා එහෙම වෙනවනම් සංඝ සමාජය තුලකෝ අපිත් එක්ක ආශ්‍රය කරන තුලක අසන් තුල කවදාවත් කලා විග්‍රහ විවාද තුන් තුන් මේසියන් මුසාවාද කවදාකවත් දෙන්නේ ඒක පොටි සමාජයේ නෝ ඔබ විතුන් මහන්සිලා හරි බුදුව දෝෂියෝ මේ අර හොඳට අරතු කියන ගහක් හොයන්න ගිහිල්ලා කැලේට ගිහිල්ලා මේ අරතෝ කියන මහා කඳ ඉක්මවලා ඒ පොඩි අත්කඳ ඉක්මවලා උන්ති පුංචි කිනිදි ඉක්මවලා කොළේ වලකට ගිහින් පොළොවල හොයනවා අරතේ. මේ සර්වඥාන්ගේ වැඩ ඉන්න වෙලාවදී මංගාවට එන්න මොකද මට මොකද කරන්න පුළුවන්. ඒක මයිලකට ඇවිල්ලා කතා කරන කාරේ නෙමෙයි පොළොවල ගහක අරතෝ හොයන්න වගේ වැඩක්. මම මේ අන්තිම කෙළවර ඉන්න කෙනෙක් ඒක කරුණා කරලා ඒ ප්‍රශ්නේ විසඳෙන්න කාලයකට කටයුතු කරන්නේ. මේ සංඥාන්ති බැකපත් වෙනවා. මේ සර්වඥාන්ත මේක දේශනා කළ ආසනෙන් නැගිටලා කිය නිසා අපි නැවත සර්වඥාන්තයට යන්න බෑ නමුත් සර්වඥාන්තේ කීප අවස්ථාවකම ඔබ වහන්සේගේ මේ විචක්ෂණ බුද්ධිය ගැන ප්‍රශංසා කළ තෙන්ට අනුකම්පා කරා අනුකම්පා කරලා අපිට ඔබතුමන්ට ඔබ වහන්සේට තේරෙන කාරණේක විස්තර කරන්න කියලා දෙතුන් සැරයක් යහට මෙයාට පිළිසාර කළා අපලා පස්සේ ඒ මහපොතිද ස්වාමීන් වහන්සේ මේක සංඝයාට එහෙම කරගෙන මම අහල් අහන්නේ සංසුණාට මේ ඇහත් ඇති කල්දී රූපයක් ඇති කල්දී චක්ක විඥානයේ කියන දැකීම හිත පාල වෙනවා. දැකීම හිත පාල වෙනවා ඇත්තටම බුද්ධිලෙක් වෙනවා රූප ඉදිරිපත් වෙන්නේ. චක්කුන්ට පටිච්ච රූපේ දැහැට කරනවා රූපේ නිසා චක්ක විඥානේ පාල වෙනවා. සිංහ සංගති පස්සෝ ඇහත් අස්පානිකෝ පාදින සාකල් රූපත් ඉදිරිපත් වෙන සාකල් ඇහ දකින්න හිතක් පාල වෙලා තියෙන සාකල් මේ තුන එකට යන සාකල් මේක ඉස්පස් වෙනවා. දැකීමේ ස්පර්ශය පවතිනවා. නැත්නම් හිත ඇහි. සත්‍යපත්‍ය වේදනා යම් කිසි ආකාරයකට මේ දැකීම ස්පර්ශය රූපය ඇවිල්ලා ඇහි තියෙන මේ සංවේදී භාවයේ වැඩෙමින් පිටකාවමින් හිත එහි යෙදී පවතින තාක්කල් ඔහුගේ විඳනයක් ලබනවා. යම් වේදේති යා වේදේති තං සංජාන. යන අපිට මේ විදිහට පංචේන්ද්‍රිය තුනේ බින්දරයක් ලබා දෙනවනම් අත්දැකීමක් ලබා දෙනවනම් අපි ඒක පිළිබඳ හැඟීමක් පහළ කරගන්නවා. යන් සංජානාති සංවිතක්. යමක් අපිට අපේ හැඳුන් ලෝකයට ඇතුළු වුණාම අපි ඒක නැවතුනත් විතක් කරනවා. ඒකත් මේකත් දාලා යන් විතක්කේදී සංපපංචේ. ඒ විතරක වලට පස්සේ අපි මේ අතකැස් වීම දාලා එහෙම නැත්නම් කුල බාහිරම දාලා උක හදාගන්න. විතර්කණයකින් පස්සේ ප්‍රපංච කරනවා. යම් ප්‍රපංචයේදී මන ප්‍රපංච සංඥා සංකල්ප සම්දාතන. මේ කරන්නා වූ විචිලි කතා විචින්න ඒ පුද්ගලයා ගිලන. ඒ පුද්ගලයා වටාගෙන වදිනවා. ඒ නිසා ඇහි උද්දෝව පවතිනා වූ ඇහ උද්දෝව පවතිනා වූ රූප උද්දෝව පවතිනා වූ පිටකින් පටන් අරගෙන අපි කොහොමද මේ අතීත නාගක පච්ච උප්පන්නේ චක්කු විඥානේ මත් වෙන්නේ මේක. ඔන්න මත් වෙන නිසා තමයි මේ ලෝකේ එකම රූප දෙන්නේ දක්වන දෙකක් තියෙනවා. දෙන්න මෙල කරන්නේ. දෙන්නම පොදු කියන්නේ. නමුත් ඒ දෙන්නකට සංඥාවල් ගත ප්‍රපංච ආත්මක වෙනස් නිසා එකම දේ දැකලා දෙන්නේ දෙවිදියකට කතා කරනවා. එකම දේ එකම පුද්ගලයා දෙකකට දැකලා දෙවිලාවකට ඉතින් මේක බුද්ධ ලෝකයක්. යන විනෝකන ලෝකයක්. මේ ලෝකයේ තුල අර කියාපු කලහ විකහ විවාද තුරන් තුරන් තේසුඤ්ඤ මුදාවාද ඔක්කොම දෙලගරයි. මේ ගත්ත එක එක පුද්ගලෙක් මේ මේ ගත්තට පස්සේ ගැටි පිළිබඳව නඩුවක් ආයෙත් කිසිම දෙයක බොරුවක් නැහැ. ඒ පුද්ගල ඇත්ත වශයෙන්ම රූපයක් දකලා තියෙනවා. ඇත්ත වශයෙන්ම හිතේ කරන පිළිබඳවක් තියෙනවා. ඇත්ත වශයෙන්ම ඒක විතරක් තියෙනවා. ඇත්ත වශයෙන්ම හඳුනාගෙන තියෙනවා. ඇත්ත වශයෙන්ම මේක විතක්කණය කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම ප්‍රපංචනය කරලා තියෙනවා. ප්‍රපංචනය නිසා ඒ පුද්ගලයා ඒ සූත ඉතිරි ටික හොඳට වැඩි පුරවල හදාගෙන ඒක දිහා කල්පනා කරන්න යනකොට ඒ පුද්ගලයා ඒකටම මැදලා දකින්නේ වගේ එක්ම එකම චිත්තයක් හෝ විද්‍යාවක් හෝ සංඥාවක් හෝ දෘෂ්ටියක් වඩපත් කරන මේ දෘෂ්ටි කරගන්න. ඒ දෙතුතරේ බලන දෘෂ්ටි කරගන්න. සාපුද්දේ බලලා යැත්තිදී යැපෙන එළියක් පාර කරගන්න. උන් පාර කරගන්න හැකියිම අර ඉස්සෙල්ලා එතන හිතන මේක හොඳ සුබ සංඥාවක්. නම් දෙන්නේ කෙනෙකුට සුබයි කියලා. ඒක දුලියක් නෑ අදුලියක් නෑ කියලා. මේ අනුයෝග විතරකණය කරන්නේ ඒ අනුයෝග ප්‍රකල්පණය කරන්නේ එතන හිතවිලි මනෝලෝකයකට රැඳෙන්නේ. ඒ අනුව තමයි අතීතනාගත අත්විඥානත් එක්ක දාගෙන අතුලාගේ සමකාලයක් ඇතිවෙනවා වගේ අර ඉස්සෙල්ලා කියපු එකනට විරුද්ධ යම් කී වෙන කතාවක්. ඒක නිසා සම්බල් සම්පත්තපත්ය. ඔක්කොම ඇතුළත තියෙන ස්පර්ශයයි තමයි. මොකද ඒ පුදුලා ඇතුළේ යනකොට සෑහෙන සංඥා ලෝකයක් අරගෙන ගිහිල්ලා අර අලුතින් ආපු සංඥාවේ තමයි පුදු සංඥාවක් තුලින් පෙර. ඒකෙන් ඇති කර ගන්නා වූ ප්‍රතිබිම්බය විසින්ම උන් පාරයි. ඔගින ගන්න. උගතාගෙන සිටින වෙන කෙනෙක් කියන විදිහට මමත් දැක්වව මෙහෙමයි දැක්කේ කියලා හොඳ තෝම කැරටි ගාන බිම කියලා හරි කමන්නේ වාද කරන්න කෙනෙක්. මෙන්න මේක ලෝකයක් හැදලා තියෙනවා. ඒක නිසා මේ සංඥාව කියන එක භයානක දෙයක් එකකට ගන්නකොට විපාක දෙනවා. අනිත් මේ දේ තමයි සිද්ධ වෙන්නේ. නාසෙත් මේ දේ. දිවෙත් මේ දේ. කයෙත් මේ දේ. මේ පොකට ඇතන් අනෝ විඥානය කියලා එකක් තියෙනවා. ඒක පිස්සු බබ. දැන් කාලේ ජීව රටෙන් කියනවනේ අර මේ ඉස්ස නැගෙන කල්ලා පෙන්වන්න පුළුවන් මෙන්න මේ සංගලේ මේ වැරදිලා මෙන්න මේ පිස්සු ඇද්ද මේ පටලවිලා තියෙනවා අර මනෝ විඤ්ඤාණය ගියාම ඒක දෙගුත් දෙගුත් ඒ නිසා කාලකට මේක ගැලවිලා කියන්නේ අන්තෝ ජටා බහි ජටා ජටා චතුතෝ පජ ඇතුළත් ගැට පිටත් ගැට මේ ප්‍රජාව ගැටෙන් ගැටලාගෙන ජීවත් වෙනවා ඉතින් කොහොමද මේක ගැලවෙන්නේ කියන එකයි ඒ සංඥාව නැවත පහළ නොවන්නා වූ ආකාරයක දරාගන්න කියලා. මේක අපිට සිද්ධ වෙනවා තේරුම් ගන්න. ඒ චක්කුන්ත පරිච්ඡ රූපේක උපජ්ජති චක්කු විඥාන කියන සුද්ධ බුද්ධ හිත. ඒකේ කිසිම ප්‍රේජක් නැහැ. ආරම්භයේ ඔච්චර කියලා සිද්ධ කෙනෙක් නෑ. දෙවිලි මාළිගේ හිතේ ගත්තා. ප්‍රභාකරන්ගේ හිත ගත්තා. කවුගේ හිත ගත්තා. ඒ ඇහැට රූපේ වැටෙන එක චක්කු විඥානයේ පහළ වෙන එක සුද්ධ නිකලෙ තිබෙනවා. ඒ තුන එක දිගට ගණන් කරන තරකල් ස්පර්ශයේ බාහිරතාවම නිකලෙ. සින්න සංගති පස්සෝ පස්සපච්චය වේද. ඒක වින්දනය කරනවා. ස්පර්ශයක් නැතුව කවදාක වින්දනයක් කාලේ. ස්පර්ශය නිකම්ම වින්දනය කාලේ. අන්නේ වින්දනයත් එක්කම සංජානනයක් ඇති වෙනවා. පරණ අපේ මතක පටන්ගත් එක මේක දෙමලා මේක සිංහලයා මේක ආහු මේක මේක අල්ලපු දෙන්නා මේක යාළුවා මේක මිත්‍රයා අම්මා තාත්තා කියලා. අර ගත්ත සංඥා රාශිය තුලේ හරියට අවබෝධන දාපු කියලා හැම වෙලාවෙම අන්ධකාරයක් එන්නත්නම් මේ මන්දාරයක් අකින්න වාගේ දකින්නේ අර සංජානනය කරන්නේ අර කෙලෙස් දිස්ස අන්තයයි තේහිත. අන්නේ සංජානනය නිසා ඔහු විතක්කලේ කරන්න පටන් ගන්නවා. මෙතන විතක්කලේ තෝර ලැබෙන්නේ මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි කියලා ඒ පදනමේ යනකොට ඔහු දන්නේම නෑ. දික්ටි මරණ කියනවා වරපතල අපකල්ප தත්ත්වය තුළ මනෝලෝකයකට වැටිලා ඒ සංකීර්ණ මනෝලෝකයේ තුළ නැති ගන්න. අමම හදාගත්ත ලෝකේ ඊන දී ගන්න තත්යකට පත් වුණාට පස්සේ තව කෙනෙක් එනයිලා කටුක ලඟින් ඕක වැරදි කියලා. ඒකේ සිද්ධ නැති ලොකු බරපතල අභියෝගයක් ආකාරයක්. ඒ නිසා ඒකට අපි මේකට ගන්න එකක් විතර අපේ කටුකුරු දෙනාගන්න සංකීර්ණ පොත්පත් වල හදාගෙන තියෙනවා. ඉතින් ඔයක දෙන්න දීලා තියෙන ලස්සන ජාතක කතාවක් මේ தත්ත්වෙ දෙන්නන්න නිදර්ශන එක කාලයක පීමා රජුන්ට හොඳ තරුණ රජකම් බාර ගන්න පුළුවන් දරුවෝ ඒ සුසුතුමරු තුන්දෙනෙක් ඉඳලා දෙනවා සුසුතුමරුන් රජ එකක් කාර්යයක් පාලනය කරන්න ඉතින් මෙතේ දැනුමක් කියලා මත නිසා කියලා කෙනෙක් මොනමයි සාස්ත්‍රයේ කෙලකඩිලා වරෙලා කියලා රංකාවන් දීලා ඉතත් කළා කියන සුදු තැනක සුදු ආචාර්යවරයෙක් හොයාගෙන රංකාවන් වලින් ඒක යම් දිසාවේ කෙලකඩිලා එන්නේ හොඳම සාක්ෂිය කියලා කැමති කෙනාට රජකම් දෙනවා. ඇත්තටම සුන්දර ගියාට පස්සේ කාර්මික මාලයා කියන හම්බුනේ ආචාර්යවරයෙක්ට කැලේ මෙතන ජීවිතේම ගත කරලා තියෙනවා. ඒ ආචාර්යවරයා කියලා දෙනවා මේ කැලේ ඕනම තැනක සතු කාලේ හේතුවට කැලක් කරගෙන ආවොත් ඒ සතාගේ සම්පූර්ණ හැඩ හැකිල හදලා ඇති මම නැති මම කියලා. ඉතින් අර දෙලා අහක් විතර ඕනම කැලේකට තියෙන නැට කැලේ. අරගෙන ආවොත් සම්පූර්ණ හැඩ හැකිල හැදීමේ සාර්ථකය කියලා කරනවා. ඊගාව මතුන් ඇවිල්ලා හිටියේ ඒ ආචාර්යවරයා කියලා දෙනවා නරක වෙච්ච නැති පූර්ණයට හැදිලා කියනවන මට ඒකේ මත් වල අනුකූල දැන් කණදී එකක් විදිහට. සත්‍යාවන නැති. නැත්නම් මේ කණ පැතුවා වාගේ මත් වල අනුකූල පූර්ණ කතා කරලා දෙනවා. දැන් සාමාන්‍ය හතක් කියලා හඳුන්වන කියලා කියන්නේ. ඊගාරේ කරනවා කියන තැන කියන තියෙන්නේ මේ දැන් නැරිච්ච කටේ. අද දකින්න සම්පූර්ණයි මම ඔක්කොම සම්පූර්ණ මට පණ දෙයි. පණ දෙන්න පුළුවන්. එයා බොහොම ආරේ වුණාක් කියනවා අර සාහිත්‍යකල කමින නැවත අවුරුදු ආදී වෙලා එනකොට කැලේදී සුන්දර හම් වෙනවා. එම්බුලන පාස්සේ සුන්දර කතා කරලා අවුරුදු සුන්දර කොහොමද කියලා අහනකොට එක එකනක් කියලා දෙනවා මෙන්න මේ මේ සාහිත්‍ය කියලා ගන්නවා. ඊට පස්සේ කියනවා යන්නේ ඉතිලා මේ සාහිත්‍යයෙන් කියලා බලමු. කියලා ගන්න ඉතිලා සාහිත්‍ය කෙනෙක් බලමු. මේක බාලමල් දුවේ රංග තියෙන හේනකොට අටකදලක් තිබිලා තියෙනවා. එයාගේ මේ මාල් ගන්න විශාල දිග මේ ව්‍යාකරණපතෙක් වගේ අත්තම් පුරාට හැගෙලක් කරනවා. දෙලන්න එකකම් බලනකොට මම දැන් මේ මට පුළුවන්. මම මේක සංකාරයකට මස් පුරවලා සංකල්ප සංකීර්ණ හදනවා. සිංහලයේකන බලාගෙන හිතේ ඉවර වෙනකොට පණ පීඩේ. අර පීඩේ කරන ව්‍යාකරණ කන්න පුදුරව කාලා. අන්න වගේ තමයි අපේ ජීවිතේ රටාව. අපිම මවා ගන්න මේ චිත්ත රූපේ අදුව කාලා. ඒක උඹලා දෙන්න නරක කරක් කරගෙන උඹ කාගෙන ඉන්නේ වැරදිලා ඉන්නේ කියලා කවුරු හරි කිව්වොත් අරිට වැඩි කෑමක් වෙනවා මේ අමුන් ඇවිල්ලා මම දැක්ක දේ, දන්න දේ, මම මගේ දේට අයින් ගන්න හදනවා කියලා ඉතින් ඒකාර විතර කලාව විභාග තුනක් තේරුම් ගන්න එහෙම නැත්නම් දවස් තුනක් වෙන්න කියලා තියෙනවා. මේ මුදගහ කුංචි නුග ඇටයකින් අභයදයක් පමණ කුංචි නුග ඇටයකින් ඉහළට වැටෙනවා නුග කඳ ඉහළට වැට අතුපතර වේදනාවට පස්සේ ඒ නුග කඳෙන් වැටෙනවා අරුණයි කඳ හැදෙන්නේ පොළවේ ධාරේ උදාගෙන ඉහළට කඳෙන් ඇති වෙන්නා වූ අරුණ කුංචි කෙලි වශයෙන් බහලා අර කඳ වටේට ඇති වෙලා එව්ව පොළොවට හයි වෙච්ච ගමන් එව්වට කඳට වැඩි ලොකු වෙනවා සුඛ වෙලා මහකල සම්පූර්ණයෙන් වහගෙන කොතනද මහකල කියලා හොයාගන්න බැරි තරමට අර ඉහිලින් පහලට ආපු අරමුණේ මහකල වහගන්න. එදෙත් මුදකඳ වලාගන්න බැහැ. ඒ වගේ තමයි අපි දැකපු ගම සතිය පිළිතුරගත්තේ නැත්නම් දැක්කව ගමන්න මෙනෙහි කරගත්තේ නැත්නම් දකින්නවා දකින්නවා දකින්න ඇතිය. මේ දකින්න චිත්‍රයේ දිගේ ගිහිලා අපි රාග, ද්වේෂ, මෝහ බාහිර කරාට පස්සේ අකත්තරිලදී අදුත්තරිලදී අපිට දකින්න බලන්න තියෙනවා. අපි චින්තන ලෝකෙට හිරවෙනවා. අයන වාක්‍ය ඇයෙනකොට අපි මෙනෙහි කරන්නේ නැත්නම් ඇහෙනවා ඇයෙනවා කියලා. ඒක සංඥාව පහල කරගත්තේ නැත්නම් ඒ ඇයිතිලාදී මට බැන්නා මට ස්තුති කරා මේක ඉස්තිපදයක් කුංග සද්දයක් කිය ඒක දිගේ ප්‍රකාශ කරන්න ගියහම අපි අහන්නේ කවක් නැතනවා. රස බලන්න ගියහම කොච්චරක් නැහැ. මොන්ද අහස මේ සෑම දෙයකින්ම අපි පැටලෙන දුරු ගන්නකොට අතරමැද ඉඳගෙන මේ සම්පූර්ණ මායාව කරන්නේ සවසනක දේශනා කරනවා මරිච්ච කූපම කන්නේ අර ඈත දැඩි ඊරි නියගේට නිර්ගුණ අහංකාර කෙලවරක දකින්න තමයි විගර්තෙන් කාර්යපාරවලක් තේ ඈත තේනි හරියට වතුරයි ඇත්තටම නායි තාපේ ඉස්සතර භාගයති දැලු ගන්නකොට දෙන්නේ පුංචි රැලි ගහලා තියෙන නිල්ලු යඩු වතුරක් ඒකේ මොවා දුවන ඔලේ වතුරයි ආනේ දුවන්න දුවන්න මායාවක් නෙවෙයි. යන්නේ නැහැ. මොනවද මේ වගේ තමයි සංඥාව ඇති කරන්න ඕන විපර්යාසයේ අපි කොච්චර දුර අල්ලන්න ගියත් හරියන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ මොකද්ද? දකින්න කොත්තම දකින්න බව මෙහෙ කරගන්න. දැනගන්න. අහන කොත්තම. අනික ඕනම දෙයක් නෙවෙයි දෙන්නේ හැදෙන්නේ නැන කොත්තම මෙහෙ කරගන්න. අදින් දෙන්නවා කතාව වුණොත් මෙන්න මේ කියන විලෝකනයේ සිද්ධ වෙන සංඥා විපල්ලාස. ඒ වගේම තමයි ආස්වාද ප්‍රසන්න දකිනකොටම ඒක මෙනෙහි කරන්න කියලා කියන්නේ මෙයා අඬවකාරට සූත්‍ර දෙන්න වගේ නතර කරන්න කරන කතාවනේ බොහෝම ගැඹුරක් තියෙනවා. සංඥාදිගේ බලන්නේ එනකොට තේරෙනවා. මේ එක චිත්තක්ෂණය අල්ලගන්න බැරිව අපි අපි විසින් හදා ගන්නාලද චිත්තරූපවල විචිවිදවල හිතුවන්නට නැත්ලා අපි කල්ව කතා ගන්න නැගිටලා ගියාට පස්සේ අපි ගන්න බහනා දිදේ මේක හිතී කියන. ආන්නේ තරමටම අපේ සියලු හැකියාවන් අපි භාවනාවෙන් ගලවලා ගන්නවා. අපේ තියෙන කලබලයන් කාර්යය අපේ අවබෝධයට විරුද්ධව හිතෙන්ට කටයුතු කරන මේ සංඥා. මේ සංඥාව නරකයක් නෙවෙයි. සිතාක් අවශ්‍ය වෙන්නේ මේ සංඥාව දකන එකයි. දමනය කරගන්න. මේ දමනය කිරීමේ විස්තර මම හිතන්නේ නැහැ කතා කරන්න. විතර විතර කරනවා. අම්බේක දේවකටත් අපේ කාලේ කරලා තියෙන මේ බලාපොරොත්තු වෙමු අවශ්‍යයකට වැඩ කරගත්ත මේ කම්පන මුදේ ඉඳගෙන අපි මේ කරන භාවනාවේදී මේ සංඥාව හදාගන්න නැති ප්‍රෝජනේ පිළිබඳ ඇති සංඥා ඇති කර ගැනීම පිළිබඳ කලවා ගන්න මුලින්ම ගැඹුරු ධර්මයේ දේශනා කරලා කියලා මම හිතන අද දේශනා කරන සාකච්ඡා කරනකොට මුතුආකාරයෙන් දැනගෙන හිටපු ධර්ම ඒ වගේ භාවනා කරන දේවල් එක්ක බලනකොට විශේෂ ආලෝකයක් වැටේ කියන කියන්නේ ප්‍රාඥා කරන තිය ආලෝකයක් වැටේ. වාක්‍ය මේ විදිහට අපි අපේම මේ ගැටේ අතුලක පිටුදුන් විතරම ගැට ගැහෙන්නේ චේතන කර්ම කරමින් යන මේ ජීවිතේ අලුතෙන් කර්මයන් චේතන කරන මේ ඇති වෙන්නා වූ ගැටේ ඒක පුළුවන් නම් කලවරන් යනවා. අතනාගන්න යනාගන්න අරියස්සාදී අපේ සැකවලලකින් ගලවන කියන වටේ මුලින් දිගටම දැකගැනීමේ ශක්තිය මේ සංඥාව ප්‍රපංච දේවි පල්ලාපෙන් තොර අපේම වර්තමානයේ පවතින දේ දැකගැනීමේ අපේම සීලේ අදි සීලයක් බවට අපේම චිත්තේ අදි චිත්තයක් බවට අපේම ප්‍රඥාව අදි ප්‍රඥාවක් බවට පත් කරගැනීමේ යෝගාවක ප්‍රතිපත්ති පූර්වක ජීවිතයට ආලෝකයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිවිත ධර්ම දේශනාව මේ තමයි විස්සාවකාතේ නිහි සම්බතං දුන්නි සම්පතං ගබ්බේ දීවාං නෝදං සූපං සම්පත්ති විද්‍යා විස්සාවකාතේ නිහි සම්බතං දුන්නි සම්පතං ගබ්බේ දීවාං නෝදං සූපං සම්පත්ති විද්‍යා එස්සාකාදවන්නේ සම්පතං කුජිනං පරං සබ්බේ සත්තානුමෝ සම්පෝ සම්පතං කප්පි විද්‍යා ආකාශාද දුඤ්ඤං ආදේවානරාමරිතික දුඤ්ඤං බයං දිස්වා කියනස්සන්තු සාසන ආකාශාද දුඤ්ඤං ආදේවානරාමරිතික දුඤ්ඤං බයං දිස්වා කියනස්සන්තු දේශනං ආකාරස්ථාන දුන්නස්ථා දේවානනාම හිතිකා සුඤ්ඤන්තං නියෝදිත්වා විනංගවත්තං සුභේවරං ඉදයෝනේ තීනං හෝතු සුඛිතාං සුභාතයෝ ඉදයෝනේ තීනං හෝතු සුඛිතාං සුභාතයෝ ඉදයෝනේ තීනං හෝතු සුඛිතාං සුභාතයෝ